මේක નિවරදිවද කරගන්නේ කියන එක මට දැනගන්න ඕන නිසා මම ඔබ වහන්සේට කතා කළේ. මට මහන්ස මම ඔබ වහන්සේගේ ඉස්ලාම හැවේ මේ මම YouTube එකේ බණ අහන්න අතරතුරදී මම දැක්කා මේ සිතක් නෑ කියන ධර්මදේශනාවක් මම ඒක තමයි ඉස්සල්ලාම ඇහුවේ. ඉතින් අනස ඇත්තටම සිතක් නෑ බාහිර ලෝකයක් නෑ කියලා ඕන තරම් අපි ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වුණාට සිතක් නැහැ කියලා සිතක් කියලා දැක්කතනත් අපි දැකලා තියෙන්නේ බාහිර ලෝකයක් නිත්‍ය කරගෙන කියන එක මම පැහැදිලි කරගත්තේ ඔබ වහන්සේගේ ඒ දේශනාවෙන්. එතන ඔබ වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරා සිත මොකද්ද හිතනවා කියන්නේ මොකද්ද කියන එක කියන සිතුවිලි කියන එක අන්නේ ටික පැහැදිලි කරනකොට වහන්සේ මට මන් අතර වුණා වගේ කියලා හිතුණා ආරින් වහන්සේ මං ඊට පස්සේ ධර්ම දේශනා කීපයක් ඇහුවා. ඒ අහනකොට වහන්සේ එකතැනක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ අන්දවණයට ගිහිල්ලා නැවත වඩිනකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ආනන්ද ධාතුන් වහන්සේ දර්ශනාසී අසඳුන් කුස්මේ කොටේකින් බුදුරජාණන් වහන්සේව නෙලලා වන්දනා කරන්න අනායට සරස්සලා තියෙනවා උන්වහන්සේ නැති වෙලාවට. ඒ වෙලාවේදී උන්වහන්සේ අහගෙනනේ තින්නේ. ඔව්. ඔයාලදී උන්වහන්සේ තම පැහැදිලි කරනවා හරි ලස්සනට දැන් බුදුරජාණන් වහන්සේ පිටෙන්ද වැඩි ගමන් දැකලා කියන මේක අයින් කරන්න කියලා කපල ගංගාන ගඟට දැම්ම කියනවනේ. එතකොට උන්වහන්සේ ලෝකයේ පෙනෙන පුදර්ශනීය සම්පූර්ණයෙන් අද වෙහිලා ගින් තියෙන එක පේනවා හරිම හංස මොකද ඒ තැනත් එක්කලා එතන අහනකොට මට නිකම්ම නැවත ආයෙ කිපුණා වගේ දැනුණා කියන්නේ මේ බුද්ධ ස්වභාවය වගේ විතර කියන උත්සාහ කරනවා මේ බුද්ධ ස්වභාවය ගැන මේ ඇති වෙන නැති වෙන සිතක් දකින්න කියන එක නමුත් අපි කොච්චර මිත්‍යා දෘෂ්ටිය තුරද උන්වහන්සේ මලක් පහනක් පූජා කරන්න ගිහිල්ලත් ඉඳලා තියෙන කියන තැන දකිනකොට මට හිතුණා මේ මම දරා ගන්න බැරි වුණා මේ අවස්ථාව වහන්සේ එතන පැහැදිලි කරන විදිහත් එක්කලා ඒ හින්දා මට හිතුණා වහන්සේගෙන් තවත් ඊට පස්සේ ටික ටික මේක ප්‍රායෝගික වෙනකොට වෙන්න උත්සාහ ගත්තා සිතක් නෙමෙයි මෙතන සිතක් හටගත්තාම හිතන බවක් තියෙනවා අපි මේ අතීත සංඥා අරගෙනයි මෙතන හිතන්නේ කියන එකත් එක්ක ඉතින් එතනදී මේ මග අපි නිවැරදිවට තවත් ගමන් කරන්නේ මොකද දැනගෙනත් වැරදියට නම් යන්නේ ඒක නිවැරදි විය යුතුයි කියන දැන එකයි මට වහන්සේට කතා කරන්න ඕනේ කියන එක හිතුනේ. ඔව් මෙහෙම ඇත්තටම මේ පැහැදිලි කරනවා නම් හැලින් වහන්සේ එහෙමයි අපේ විශාල ගැඹුරු පරයයක් තියෙනවා පැහැදිලි කරන්න. එහෙමයි. අපිට මේ මොකද්ද වෙන්නේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේ ඇත්ත මොකද්ද කියන එක? එහෙමයි. ඒ ගැඹුරට මේ සමාජයට තාම යන්න හැකියාවක් නැහැ. එහෙමයි. ඇත්තටම අපි මේ කතා කරන මට්ටමේ වුණත් ඒ මට්ටම වුණත් මේ සමාජය තාම නැහැ. එහෙමයි. ඉතින් මේ මේකේ සත්‍යම බැලුවොත් මහණින් වහන්සේ බුදුන් වහන්සේ මේ අපිට හෙලි අපිට මේ අපිට මේ පෙන්නලා දෙන්නේ ඇත්තටම මේ බොහොම ටිකයි. ඒ ටිකවත් අපිට බැරි වෙලා තියෙනවා මේ මොහොත වෙන විට ඉස්මතු කරගන්න. එහෙමයි. නමුත් මේකේ අතුලාන්තයේ බැලුවහම මේ සත්‍ය යම්කට අවබෝධ වුණොත් මේකේ විශාල ගැඹුරක් තියෙනවා. එහෙමයි. මේක ඇත්තටම ඒ මහා විශාල සත්‍යක උඩින් පෙන හරියට නිකන් මතුවුණු නිකන් මේ නිකන් නිකන් අර උඩින් මතුවුණු අර බොහොම බොහොම දූවිලි මට්ටමේ ප්‍රමාණයක් විතරයි අපිට මේ බුදුන් වහන්සේ මේ පෙන්නලා තියෙන මේ නිවන නිවන් මඟ කියන එක. ඇත්තටම මේකේ මහා ගැඹුරක් තියෙනවා. අර අපි කියන වගේ උඩින් අපිට අර හිම කඳු වල අපිට පේන්නේ මහා සාගරයේ තියෙන අර ඇට්ලාන්ටිකාවල හිම ටිකයි අපිට පේන්නේ මුහුද මතු පිට. නමුත් අභ්‍යන්තරයේ ගිලගෙන තියෙන මහා දැවැන්ත හිණම කන්දක් තියෙනවා. මෙන්න මේ වගේ මේකේ මහා දැවැන්ත සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය අපිට බැරි බැරි බෑ අපිට ඇත්තටම ගොඩක් අපිට තේරෙනවා මේ මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සෙකුට මේ අතුලාන්තයට බහින්න බැරි බව. බුදුන් වහන්සේත් ඒක දැකලා තියෙනවා. ඒක නිසා මහා මහා දැවැන්ත පරයායක් යට තියෙනවා අපිට නොපෙනෙන. එහෙමයි. ඒක තමයි මේ මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් තියෙනවා. ඒ විශ්වයේම තියෙන ශක්ති ස්වභාවයේ ඒක ඒක මේ ශක්තිය කියන වචනේ පවා වැරදි. වැරදි කියනවට වැඩිය ඒ ඒක අපිට තේරෙන්නේ නැහැ ඒ වචනේ මොකද්ද කියන එක. මේ මේ ස්වභාවයෙන් තමයි මේ පෘථුවිය කියන පදාර්ථය හැදිලා තියෙන්නේ. එහෙමයි. එතර මෙතන මේ පදාර්ථයක් නෙමෙයි තියෙන්නේ ශක්ති ඝන ඒක අපිට පේනවා මේ අයිස් කැටේ තේජෝ ධාතුව රස්නිය වැඩි වෙනකොට ද්‍රව වෙලා තවත් ඒ ඒ රස්නිය වැඩි වෙනකොට ඒක වාෂ්පයක් වගේ වායුවක් වගේ නැති වෙලා යනකොට මොකක්ද ඒ උණුහුම කියන එක හරියට තව ටිකක් මෙනෙහි කරොත් වැටහෙනවා මෙතන මේක නැති වෙන නැති වුණේ කොහොමද කියන එක මෙනෙහි කරොත් එම එහෙනම් මේ මොකද්ද මේ එකතු වෙලා තියෙන්නේ කියලා ඒකතු වෙලා තියෙන ශක්තියක්මයි එහෙමයි මෙන්න මේ පරයය අතිශයින් ගැඹුරුයි එහෙමයි ඒ පරයය ඒ පරයය කරා පැහැදිලි කරන්නේ ගියොතින් මේ මිනිස්යාට වැටහෙන්නේ නැහැ මේ මිනිස්සයා මේ නැවත නැවත සකස් වෙන්නේ සකස් වෙන ආකාරයේ මිනිස්සයාට ඒකට විසඳුමක් නැති වෙනවා. ඒක මිනිස්සයාට මිනිස්සයාගේ අවශ්‍ය කාලයේ ඇතුළත මිනිස්සයාට ඒක අවබෝධ කරගන්න හැකියාව නැති වෙනවා. ඒ තරම් ගැඹුරු පරයයක් තියෙනවා යට. අපි මේ උඩින් දකින්නේ අර හිම කඳ පොඩි ටිකක් වගේ අපි මේ ටිකත් අපිට බැරි වෙලා තියෙනවා මේ ආත්ම දෘෂ්ටියෙන් වැහිලා තියෙනවා. අපි හැමදේම දකින්නේ ආත්ම දෘෂ්ටියකින්. එහෙමයි. අපි දකින්නේ සවිඥානික මනසකින්. එහෙමයි. අපිට අපිට තේරෙන්නේ නැහැ මේක එහෙම දෙයක් නොවන බව. මෙතන තියෙන්නේ එකම ස්වභාවයයි. ඒ ස්වභාවයේ ඇත්තටම කිව්වොත් මුළු විශ්වයේම තියෙන ස්වභාවයක්. ඒක අපිට අවබෝධ කරගන්න සමහර විට බොහෝ අයට හැකියාව ලැබෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි මේ දේශනා කරන දේ බොහෝ අයට ගන්න බෑ. එහෙමයි. බොහෝ අය ගැටෙනවා. එහෙමයි. අපි කිව්වොත් බුදුන් වහන්සේ ගායශීෂේ බුද්ධත්වයේ ලැබනකොට කිසිම මිනිස්සෙක් දන්නේ නැහැ කියලා ඒකවත් සමහර අයට අද බැරි වෙලා තියෙන දරාගන්න. එහෙමයි. කොයිතරම් කොයිතරම් මිත්‍යාවක කොයිතරම් මේ මේ ඇත්තටම මායාවක මේ අපි හිතාගත්ත සම්මනක්කල්පිත දෘෂ්ටියක මේ අතරමං වෙලාද කියලා අපිට පේනකොට. එහෙමයි. මේ තරම් නිර්මල මේ තරම් නිර්මල වූ දෙයක් නිර්මලව දැක ගැනීමේ හැකියාවක් නැහැ. එහෙමයි. මේ තරම් මේ මනස කියන්නේ ඇත්තටම මේ මායාවෙම මායාවක් නේ. එහෙමයි. මේ මේ මායාවනේ අර මේක සිතක් මෙතන තියෙන හිතන බවක් මේ හිතන බව මේ අපිට සංසාරයෙන් වැරද්දේ ආරින් මහන්ස මේ කතාව ඇත්තටම අපි ওই කතා කරන ආත්ම දෘෂ්ටිය තුළ තියෙන කතාවක් නෙමෙයි. එහෙමයි. ඔය අපි කතා කරන හැම දෙයක්ම අපේ දැනුම. මේ සංසාර මේ සංසාර මේ කියන වචන පව. එහෙමයි. අපි ඔය කතා කරන අපි හිතන් ඉන්නවානේ. එහෙමයි. මේ සංසාරයක් මෙහෙමයි මෙහෙමයි කියලා එහෙම දෙයක්වත් නැහැ. එහෙමයි. එහෙමයි. ඒකත් කරගත්ත සංඥාවක් ඒකත් අපිට මේ දාපු දෙයක්. දෙයක් එහෙමයි. අපි ඔය කතා කරන හැම වචනයක්ම මායාවේ ඵලයක්. එහෙමයි. අපේ මායාව හඳුනාගත්තොත් අපේ අපේ මායාව දැක්කොත් අපේ මායාව දැක්කොත් අපි මේ මැජික් එක දැක්කොත් මේක මේක මායාව දැක්කොත් අපිට ওই වචනයක්වත් කියන්න බෑ. එහෙමයි. සාදු ඒකයි ඇත්ත. මෙතන මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක මේ මේක අපිට වැටහෙන්නේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අර පෘථුවිය අළු වෙලා පෘථුවිය ඇත්තටම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා සූර්යා ගිලින එකක් තමයි මේ මේ මේ මේ පෘථුවියේ අවසානය. එහෙමයි. ඒ පෘථුවිය සම්පූර්ණයෙන්ම අළු වෙලා නැති වෙන තරක් තියෙනවා. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ පවා පෙන්නලා දෙනවා. අනිත් ග්‍රහලෝකවලත් මේ වැනි දේවල් සිද්ධ වෙන බව. චක්‍රාවාටවල මෙන්න මේ හැට ගන්න හැටි නැති වෙන හැටි අද භෞතිකව පවා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. මේ මේ විදිහට මේ විශාල මේ දුරේක්ෂ භාවිතා කරලා මේවා නිරීක්ෂණය කරලා මේවා මෙහෙම ඇති වෙනවා මෙහෙම නැති වෙනවා කියලා විද්‍යාඥයෝ පවා අද අයිසන්බර්ග් වගේ විද්‍යාඥයෝ පවා ලෝකෙට හෙළි කරලා තියෙනවා මේ බිග් බෑන් මේ පිපිරීම වෙන හැටි ඒවා වේගයක් තුළ මේ ශක්තිය ඝන වෙන හැටි ඒවා ස්පටික වෙලා පදාර්ථ වෙන හැටි පෘථුවියක් හැදෙන හැටි ඒවා ඒ ඒ වේගය තුළ තාමත් මේ පෘථුවිය පවා තාම කැරකෙනවා ඒ කැරකෙන භ්‍රමණය වෙන වේගය අපිට දර්ශකයක් විදිහට විද්‍යාඥයෝ පෙන්නන විදිහට පැයට කිලෝමීටර 187ක දැවැන්ත වේගකින් පෘථිවිය කැරකෙනවා ඒ කැරකීම තමයි ස්පටික වීම තමයි දූවිලි ඝන වෙනවා වගේ අර ඩාර්ක් මැටර්ස් කියන පෘථිවියේම තියෙන එකම ස්වභාවය ඒ අංශ ස්වභාවය ශක්ති ස්වභාවය ඝන වීම තුළ තමයි පදාර්ථ ඇදිලා තියෙන්නේ ඒ පදාර්ථයක් විතර අද අපේ ස්පටිකයක් පටවියක් පෘථිවියක් මේ වචන ඔක්කොම එක ළඟ තියෙන. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ කොහෙවත්. එහෙමයි. ඝණයක් කියලා අපි අද අසුරු කරන්නේ ඇත්තටම නිකම් මනක් කල්පයක්. එහෙම දෙයක් නෑ. මේ අපිට විනිවිද දකින්න බෑ මෙතන තියෙන්නේ ශක්ති ඝන කියලා. අපිට ඒ මේ වචන සේරම වැරදි නිසාම අපිට මේකේ අතුලාන්තේ පේන්නේ නැති වෙනවා. ඔය එක වචනයකින් ඔක්කොම වැහෙනවා. එහෙමයි. ඔය ඔක්කොම වැහෙනවා. ඒකට හේතුව පටවි කිව්වත් මොන වචන කිව්වත් එතන නවතිනවා දෙයක් කියලා. අපේ අපේ මේ අපේ මේ අපේ මේ අපි මේ කතා කරන හැම හැම වචනකම දෙයක් පෙන්නන ඒ ඒ ඒ නිරූපණයක් තියෙනවා. එහෙමයි. එහෙම එහෙම දෙයක් ඒ උනාට කොහෙවත් නැහැ. එහෙමයි. එහෙම දෙයක් කොහෙවත් නැහැ. නමුත් මේ මේ මායාව තමයි මේ දෙයක් දෙයක් කියන මේ මේ මේ දෙයක් ස්ථිරයක් තියනවා කියන මෙන්න මේ මායාව. මෙන්න මේ මායාව අපිට අවබෝධ කරන්න බැරි වෙලා තියෙනවා. අපි අපිට දෙයක් තියෙනවා. අපිට දෙයක් පේනවා. අපිට දෙයක් එහෙම දෙයක් ලෝකේ නැති බව දැකීමයි ධර්මය කියන්නේ දෙයක් දෙයක් නැති බව දැකීම. ඒක අතිශයින් ගැඹුරු පරයයක්. ඔය අපි අපි ඔය අපි ඔය ධර්මයේ තුල ඇසුරු කරන මේ මේ මේ දේට වැඩිය ගැඹුරුයි. එහෙමයි. මේ ලෝකේ කිසිම දෙයක් කියලා දෙයක් නැති තැනක ඒ ඇති වෙන නැති වෙන ප්‍රවාහයම තමයි ඉදප්පච්චතාවය කියන්නේ. බුදුන් වහන්සේ මේ සත්‍ය දැකලා තියෙනවා. මේක මහා ප්‍රඥාවකට හසු වෙනවා. මේක මහා ඥානයකට මේක මහා ගැඹුරු අභිඥා ඥානයකට හසු වෙනවා. යමක් මේ මේ ඥාන ඥානේ මේ යමෙක්ගේ අවදි වෙනකොට එයාට මේ ධම්මචක්කුසේ අවදි වෙනවා කියන්නේ මේ මස්සහ නෙමේ මහා ගැඹුරු ඥානයක් අවදි වෙනවා. එතනට යමද්ද ගන්නෙ ඒ දේ ගැඹුරෙන් ගැඹුරටම යනවා ගිලා බැසගෙන අවසානයක් කරා මේ දේ අරගෙන යනවා. ගිහිල්ලා ඒ අභිඥා ඥාණයෙන් හසු වෙනවා කියන්නේ ඒ අවසානයේම දකින්නවා. ඒ තරම් ගැඹුරු තැනකට මේ ඥානය අවදි වුණා මේ අභිඥා දේශනාවනත් ඒ විදිහට තමයි අපි ඒ ඒ දැකින සත්‍යය ඉස්මතු කරේ මෙන්න මේ අභිඥා ඥානය කියන්නේ මේ මේ අභිඥා අභිඥා ලාභීන් කියන්නේ එසේ මෙසේ මේ මිනිස්සෙන් නම් නෙමෙයි ඒ මනුස්ස කියන සීමාව තියෙනවා. ඒ ඒ සීමාව ඇතුලේ මේ දෙයක් තියෙනවා. ඒ දෙයක් නැති සීමාවක් ඇතුලේ ඇසුරු කරන තැනයි අභිඥා තියෙන්නේ. අභිඥාලාභින් කියන්නේ ඇත්තටම මේ සත්‍ය දකින්නයි. එහෙනම් අවසරයි ආනන්දසාර ඔබ වහන්සේ සත්‍යසූරිය ගමන සූත්‍රය දේශනා කරනවානේ. ඒකේ ඇත්තටම අපිට හිතා ගන්නවත් බෑ ඒ කරන දේශනාව. ඒ කියන්නේ අපේ මනසට කොහොමවත් ග්‍රහණය වෙලා නැහැ. ඒ කියන තැන අපි නමුත් මේ මට එතනදී හිතෙනවා මේක මෙහෙම දේශනාවක් සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ ඇත්තටම. එහෙමයි ඔබ වහන්සේ එතන මේ සිත නැති වෙන තැනට දේශනා මට ඒක වචනෙන් කියන්න තේරෙන්නේ ආරෙන් මහන්සේක පුදුමාකාර පැහැදිලි කිරීමක්. ඔව්. දර මනසට යමක් දැනෙනවා. නමුත් මේක දැක ගන්න නිවැරදිම ගියොත් තමයි මේක කරන්න පුළුවන් කියන එක හරියට දැනෙනවා හිතට. ඒ ඒක මහා විප්ලවීයයි. ඒක මහා ආందోලනාත්මකයි. ඒක මේ ලෝකේ මේ ලෝකේ ඒ ඒ ඒ ප්‍රකාශය ඇත්තටම මේ කිසිම අපේ රටේ විතරක් නෙමෙයි. අපිට දැකලා නැහැ කිසිම ලෝකේ කිසිම තැනකින් එහෙම දෙයක් කියනවා. අපිට අපිට ඇහිලා නැහැ මේ මේ මේ සූර්යගම සූත්‍රයට එවැනි විග්‍රහයක් කිසිම තැනක. ඒ කියන්නේ බුරුමේ වේවා, නේපාලයේ වේවා, මියන්මාර්, චීනයේ වේවා, ඉන්දියාවේ වේවා කොහෙවත් තැනක මේ සප්ත සූර්යගම සූත්‍රයේ මේක ලෝකේ මේක කතා කරන්නේ මේ සිත ඇතුලේ චිත්තේන ලෝ නියති ලෝකේ මිදින නිවන් මඟ කියන එක කිසිම කෙනෙක් මේ වෙනකන් ඉදිරිපත් කළා නැහැ. එහෙමයි. ඒක මහා ආందోලනාත්මක. හැබැයි එහෙමයි. හැබැයි අපි අපි මේ අපි එහෙම ඒ ඒ ඒක ඒක ප්‍රත්‍යක්ෂතාවෙන් දැකලා නුවණින් දැකලා මේක ඇතුලේ තියෙන ධර්මයේ මහා ගැඹුරු ධර්මයක් කියලා දැකලා ඒක අපිට මේ හැමතැනම ධර්මයේ පේන්න ගන්න මේ සූත්‍ර එකක් නෙමෙයි මේ සූත්‍ර හැමතැනම මේ මේ සුරාසුර යුද්ධේ පවා මේ අපි අපි අපි අපි දකින්නේ මේ නිවන් මාර්ගක් තියෙන්නේ. මේ නැති දෙයක් තියෙනවා කියලා ගැනීමයි අසුරේන්ද්‍රයාගේ අසුර බන්ධනය කියන්නේ. අසුර බන්ධනේ කවුරු හරි මේ හරියට කියවුවොත් හරි කොයි හරි ඔය තියෙන දේවල් ඔය සූත්‍රවල පොත්වල තියෙන දේවල් හොඳට විමර්ශනය කරොත් වැටහෙනවා මේ කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා ගැනීම කියන්නේ මේ මේම තමයි මේ මුළු ධර්මයේම ඔය මුළු ධර්මයේම තියෙන සුරාසුර යුද්ධේ දුරාසුර යුද්ධය තමන්ගේ සිත ඇතුලේ අභ්‍යන්තරයෙන් කරන යුද්ධයක්. ඒක නිවන් මඟටම යනවා. ওই නිවනමයි පෙන්වන්නේ. බුදුන් වහන්සේ යමෙකුට දේශනා කළා තියෙනවා නම් ඒ මේ සූත්‍රවල තියෙන්නේ ඒ නිවන් මඟමයි. මේ නිවනමයි. ඒ කියන්නේ අසුරේන්ද්‍රයා එතන දෙල්පචිත්‍ර අසුරේන්ද්‍රයා සුරයාට පෙර දෙන්නේ සුරයා මේ සුරයා නරක මේ සුරයා මේ නරක මේ සුරයන් නරකයි කියලා හිතන තාක් කියන එක තියෙනවා. ඒකේ තේරුම බාහිර නැති දෙයක් තියෙනවා කියලා ගැනීම තුලයි මේ ආත්ම දෘෂ්ටියේ බන්ධනය තමයි අසුරේන්ද්‍රයාගේ දෙල්පතිත්‍ර අසුරේන්ද්‍රයාගේ බන්ධනය. ඒක සනිකරම ධර්මයේ. එතන සුරාසුර යුද්ධයක් නෙමෙයි. ඒක විතර යුද්ධයක කතා ඒ එහෙම යුද්ධයක් නෙමෙයි. මේ සිත ඇතුලේ තියෙන අධ්‍යාත්මික මේ අපේ මේ ආත්ම දෘෂ්ටිය ආත්මයත් එක්ක කරන අරගලයේ මේ පෙන්වන්නේ. අපි බැඳිලා තියෙන අපේම සිතේ වහලෙක් විදිහට අපි අපේම සිත සිතේ බන්ධනයක් වෙලා තියෙනවා. ඒ බන්ධනය තමයි අසුරේන්ද්‍රගේ බන්ධනය. එහෙමයි. දෙල්පති අසුරේන්ද්‍රගේ බන්ධනය අපේ සිත ඇතුලේ ආත්මීය බන්ධනයයි පෙන්වන්නේ. ඒ බන්ධනය කැඩෙන්නේ අර නැති දෙයක් තියනවා කියලා ගත්ත ගැනීම තුලයි ආත්ම බන්ධනය තියෙන්නේ. ඒ ආත්ම බන්ධනය තමයි දෙල්පති අසුරේන්ද්‍රගේ බන්ධනය. ඒක තමයි ඒ අසුරේන්ද්‍රයා පරදිනවා කියන්නේ. නමුත් අසුරේන්ද්‍රයාගේ බන්ධනේ කැඩෙනවා කියනවා සුරයන් හොඳයි අසුරයන් නරකයි කියලා හිතන තැන. එතකොට අසුරේන්ද්‍රයා තමන් නරකයි කියලා හිතන තැන මේ සත්‍ය දකින්නවා කියන තැනයි ඒකේ තේරුම. සත්‍ය දකින්නවා කියන තැන බාහිර ලෝකයක් නැති බව. මේ අපිට අසකන දිවනාසය කයමන කියන ආයතන වලින් දෙන ඒ දෙන්නේ පණිවිඩේ වැරදි බව. ඒක ඇත්ත කර ගැනීමයි අපේ ආත්ම බන්ධනේ ඒ ඇත්තක් නොවන බව දැකීමයි බන්ධනෙන් මිදීම. අන්න ඒ බන්ධනෙන් මිදීමයි දෙල්පතිත් අසුරයාගේ ඒ බන්ධනෙන් මිදෙන තැන. මේ එකක්වත් සුරංගනා කතා නෙමෙයි. මේ එකක්වත් අපිට මේ රස විඳින්න තියෙන කතා නෙමෙයි. මේ මේ මහා ගැඹුරට බහින්න බැරි කමක් තියෙනවා. දැන් අපි හිතනවා මහා මේරු පර්වතය කියන්නේ මේ කොහෙවත් තියෙන පර්වතයක් කියලා. එහෙම එකක් නෙමෙයි. මහා මේරු පර්වතය අවිද්‍යාවටයි බුදුන් වහන්සේ හැමතැනම පෙන්නන්නේ. ඒක අපි මේ මේ සුරාසුර යුද්ධදී අවසානයේදී කියනවා මේ මහා මේරු පර්වතයේ මේ මේ හුස්බස් මැට්ටක් වගේ විනාශ වෙලා යනවා කියලා. ඒ තමයි අවිද්‍යාව ප්‍රහීන වීමෙන් නිවන අවබෝධ වෙන්නේ. නිවන කරා යන තැන. ඉතින් මේ මේවා අපි අන්තිමට කොයිතරම් රවටගාද කියනවනම් මහා මේරු පර්වතයේ එළියෙන් හොයන තැනට ඇවිල්ලා තියෙනවා. එහෙමයි. කොයිතරම් මායාවකට වැටිලාද? එහෙමයි. ඉතින් අපි අද පොත් ලියාගෙන විවිධාකාර විදිහට හැඩතල දාලා ඒක ලොකු අපි රසවින්දනාත්මක සාහිත්‍යයක් කරගෙන අපි අපි මේක දැන් මේ අමුතුම කතන්දර පොතක් කරගෙන. ඉතින් මේක එහෙම දෙයක් නෙමෙයි. මේ මහා පරම සත්‍යයක් මේකේ තියෙන්නේ. ඒක අපි පෙන්නු ඒක තමයි මේ ඇත්තටම කවුරු හරි මේ සප්ත සූර්යකම සූත්‍රය බැලුවොත් ඒ සප්ත සූර්යකම සූත්‍රයේ පෙන්නන පංචමා නදී හෝ සිඳියයි කියන තැනින් පටන් ගන්න. එහෙමයි. මේ පංචමහා නදීහු කියලා බුදුන් වහන්සේ ඒ උපමා කරලා තියෙන්නේ ඒ ඇත්තටම මේ පංච ආයතනවල කම්සප්ප පිනවීම සිඳියන්නේ. එහෙමයි. ඒ කම්සප්ප පිනවීම සිඳියමයි මේ ලෝක විනාශය ආරම්භය. සිත ඇතුලේ තියෙන චිත්තේන නියති ලෝකේ හැදිලා තියෙන පංච ආයතන මගින් මේ කම්සප් මේ කාම රාගය නිසායි. පාක මේකේ ඇත්තටම මේ නිවන් මාර්ගට කෙනෙක් ප්‍රවේශ වෙනකොටත් ඒ දෙයම කියවෙනවා මේ මේ මෙතන කියවෙනවා කාම කාම වස්තුන් කෙරෙහි ඇති ඇල්ම ප්‍රහීන කරලා එයා විරාගයට යනවා කියන එක. ඒ කියන්නේ ඒකේන මේ මගට ප්‍රවේශ වෙනකොටම කියනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන කාය විවේකයේ ඇති කරගෙන චිත්ත විවේකයට එනවා කියලා. ඕකම තමයි මේ පෙන්වන්නේ සප්ත සූර්යගම සූත්‍රයේ ආරම්භය. කවුද මේව දැක්කේ? කවුද දැක්කේ පංචමා නදී හු සිඳියයි කියන්නේ අපේ ඇස කන දිව නාසය කියන ඒ ආයතන පංචායතන වල පිනවීම සිඳියෑම කියන. ඒ තුලින් පටන් ගන්න දේ එහෙමනම් අවසානටම ඕනම කෙනෙකුට එනවා මේක යනවා බැලුවොත් කිය. ඒකයි සප්තමා නදී හු සප්තමා විල් සිඳියයි කියලා. අතරම ඒව නිසා හටගත්ත දේ අපි මේ උපාදාන කරගත්ත දේ සිඳිය යනවා. මේක හරි ගැඹුරු කතාවක්. බුදුන් වහන්සේ බාවාරි සූත්‍රේ පවා පෙන්නනවා මේ බාවාරි බ්‍රාහ්මණයාගේ ශාපය තමයි හිස් මුදුන හත් කඩකට පැලෙනවා කියලා තවත් බ්‍රාහ්මණේ කරන ශාපේ. ඒක ඒක දරා ගන්න බැරුව බාවාරි බ්‍රාහ්මණයා කොයි මොහොතේ මේ මේක මේක මේක ගලප ගන්න බැරුව හිස් මුදුන මොකද්ද හත් කඩකට පැලෙනවා කියන්නේ මොකද්ද කියලා ওই ප්‍රශ්නේ තමයි බුදුන් වහන්සේගෙන් බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලය විමසන්නේ. එතනදී තමයි බුදුන් වහන්සේ පැහැදිලිවම කියනවා හිස් මුදුන අවිද්‍යාවයි හත් කඩකට පැලෙන්නේ සප්ත බොජ්ජංග වැඩිම තුලනේ. අන්නේ න්‍යාය මේ හැම තැනම තියෙනවා. ඒක මේ මහා මේ සප්ත සූර්යකම සූත්‍රයේ තියෙනවා. ඒකයි මහා මේරු පර්වතයේ අවිද්‍යාවයි ඒ සිඳියන ආකාරය මේ කියන්නේ. අනිත් එක බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. මේ හැමතැනම මේ හතේ ඉලක්කමයි මේ මේ ඉලක්කම් දිහා බැලුවම අපිට පේනවා මේ බුදුන් වහන්සේ මේ හොඳට විමර්ශනය කරොත් අහු වෙනවා මේ හැමතැනම කියන්නේ නිවනක් ඒවා දැක්කම අපිට ඒවා දැකපු සැනින් වැටහෙනවා මේ මේකයි කිය. ඇත්තටම බුදුන් වහන්සේ මේ සප්ත සූර්යගම සූත්‍රයේ කියන්නේ ආපස්සර බ්‍රහ්ම ලෝකයෙන් පහළ විනාශ වෙනවා කියන. මේක මේක හොඳට ගලප ගන්න බෑ කෙනෙකුට මේකට හොඳ ප්‍රත්‍යක්ෂතාවයකින් මේ මේ අවබෝධයක් ඇති වුණොත් විතරයි මේවා ගැලපෙන්නේ මේ සේරම මේ සේරම බැඳිලා තියෙන තනක් තියෙන. ආභස්තරය කියන්නේ මේ බුදුන් වහන්සේ මේවා ගලප ගන්න ඕනි අපි. ඒක දෙවනි ධ්‍යානෙටයි බුදුන් වහන්සේ ගලපන්නේ. මෙන්න මේවයි අපිට ගලප ගන්න බැරි වෙලා ඒ කියන්නේ අපිට මේ ධ්‍යාන කියන ඒවත් අපි අමුතු විදිහකට දකින්න ආත්ම දෘෂ්ටියකින්. එහෙම ඒවා නෙමෙයි. මේ මේ සංඥා සුකුම වීමේ මට්ටම් ටිකක් මේ සංඥා සුකුම වීමේ මට්ටම් වලට පළවපු ලෝක ටිකක් තමයි එදා බ්‍රාහ්මණයෝ භාවිතා කරපු නම් ටික ඒ ඒ මේ ඇවිල්ලා ඇත්තටම බ්‍රාහ්මණ භාවනාවල බ්‍රාහ්මණීන් එදා ඕවා කරගෙන ගියේ බුදුන් වහන්සේ ඒවා වෙනස් කරන්න ගියේ නැහැ ගැටෙන්න ගියේ නැහැ ඒ නම්ම තමයි මේ තියෙන්නේ ඔය බ්‍රාහ්මණ බ්‍රාහ්මණ කියන හැම එකම බුදුන් වහන්සේ දාපු නම් නෙමෙයි එදා ඒ ඒ ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ ඒවා හදාගෙන ඒවා මේ සුගතිය කියලා එහෙම ගත්තාම ඉතින් මිනිස්සු ගොඩක් ඒවා සුගතිය කියලා හිතනවා. ඉතින් සුගතියක් වෙන බව විතරයි මෙතන පෙන්වන්නේ. බුදුන් වහන්සේ ඒවැ නම් මොනවද කියන එකක් දාලා නැහැ. ඉතින් මෙන්න මෙතන මේ සිත තුළ දකින්න සුගතියක්. ඒකයි ප්‍රථම ධානය කියලා දැන් ධම්මදින්නා පෙන්වන තැනදී තමයි මේ සූත්‍රවල හොඳටම අපිට ඒක පේනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳෙන තැන ඒ කියන්නේ එතන පෙන්වන්නේ අපේ මේ වචනේ සංසිඳනවා එතන ඒ වචනයක් පිට වෙන්න විතක්ක ਵਿਚාර කළා කියලා ධම්මදින හොඳට පෙන්වනවා. ධම්මදින හොඳට පෙන්වනවා විතක්ක ਵਿਚාරය තමයි මේ හැම වචනයක්ම යට තියෙන්නේ කියලා. එහෙම. එතකොට ඒක ඒ ඒක පෙන්වන්නේ එතනම ඒ ඉංගියක් තියෙන විතක්ක ਵਿਚාර කියන්නේ චිත්ත. ඒවත් චෛතසික. එහෙමනම් ඒව ඒව මේ බාහිරේව නෙමෙයි. එතකොට ඒව අපිට හොඳටම පේනවා මේ මෙතන මේ සිතට සම්බන්ධයි. සිතින් මිදෙන පැත්තක් මේ තියෙන්නේ. එතකොට එතනම තියෙනවා ඒක ඒ ඒ ප්‍රථම ධානයේ තුල මේ ඒ ධානය කියන්නේ මොකක්වත් නෙමෙයි මේ සංඥා සුකුම වෙලා පවතින අපිට මේ සංඥාව තමයි අපි හැම මොහොතෙම අපි නොදැනුවත්ව උනාට ඇසුරු කරන්නේ. අපි අපි මේ අපි හැම මොහොතෙම අපේ මේ අපේ මේකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ අර මේ මේ මේක ආත්මීය වගේ මේ වචන ඔක්කොම නිකන් ඇලෙනවා ගැටෙනවා එහෙම දෙයක් නෙමෙයි ඒ වුණාට බැලුවාම එහෙම දෙයක් නෙමෙයි අර අර මේ අර මේක නිකන් අර අභෞතිකව බැලුවොත් මේක සවිඥානිකව නැතුව අවිඥානිකව මේ ධර්මයේ දිහා බැලුවොත් මේ ධර්මයේ හොඳටම පේනවා කෝණයක් අසු වෙනවා හොඳටම දක්ෂ කෝණයක් පේනවා ඒක එතකොට මේ නිකන් සබාධමයක් පේන්නේ අර නිකන් ඉර එළිය වැටෙනකොට කණ්ණාඩියක් එහම දිලිසෙනවා වගේ මේ පහක් වෙනවා වගේ දෙයක් හැමතැනම බුදුන් වහන්සේ රුප්පණය කියන එක තමයි අපිට පේන සමහර තැන්වල පෙන්වන්නේ රුප්පණේ රුප්පන්තිකෝ ආවුසෝ රූපං වදේති කිය. එතන රුප්පණේ කියන්නේ අර දිලිසෙන එක. අර අර අර හැමතැනම කුමකින් උප්පණය වෙනවද කියනකොට තමයි දන්තමකත වාසසප්ප සිල්පල ඒවෙන් උප්පණය වෙන ඒවා තෝස්නත් උප්ප නැත්තම් සීතස්ස උද මේ පෙන්වන්නේ බලනකොට සබඳාම එහෙමයි. රූපේ කියන එක බලනකොට මේ අර ස්පාක් එකක්. අපි කිව්වොත් දැන් කරන්ට් එක වදිනකොට එකපාරටම ඔබතුමීට කරන්ට් එක වැදුනොත් ගැස්සිලා යනවා නේද? අන්න ඒ වගේ තමයි මේ ප්‍රසාද වෙන ඒවා. ඒතකොට ඒ ඒකද රූප රූපණේ කියන්නේ. ඒක අපිට මේ වචන අපිට මේ සජීවීකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. යථා යථාවත් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ රූපේ කියන්නේ ඇත්තටම මේ අපි හදාගන්න හදාගෙන තියෙන අපේම සිතේම ඇතිවන ඉලිප්පි. එහෙමයි. බාහිරේව නෙමෙයි. එහෙමයි. අපි බාහිරේ කියලා අපි ඒක අල්ලා ගැනීම තුලයි මේ ඉලිප්පීම තියෙන්නේ. දැනීම, ඉලිප්පීම මේ මේ එහෙම දෙයක් මේකේ නැහැ. මේක අතිශයින් දැන් අපි මේ ගහකට වුණත් මේ මේක මේ මේ ස්වභාව තියෙනවා. ඒ කියන්නේ ඉරේලිය වැටෙනකොට ගහේ මල් පිපෙන්නේ. මේ මේවා අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේවා ගොඩාක් ගැඹුරට යන්න පුළුවන්. ඒ කියන්නේ රූප කලාප හැදෙන හැටි කොහොමද මේ පෘථිවි ඕජාව මේ ගහ විසින් උරාගන්නේ? මේ මේ මේකට ඕජාව මේකට මේ රූප කලාප කිව්වම ලොකු මාතෘකාවක්. ඔබතුමී ඇසුවට දන්නේ අපි අභිඥා දේශනාවල පැහැදිලි කරන රූප කලාප ගැන කියන ඒවා ඉවරයක් වෙන්නේ ඒ සම්පූර්ණ ධර්මයේම පැහැදිලි කරනවා ඒ විදිහට මේ ප්‍රසාදයේ රූපේ හැදෙන හැටි රූප කලාප 54 හැදෙන හැටි ඒ රූප කලාප කියන්නේ මේ දැන්ට මේ කතා කරන විද්‍යාඥයෝ කතා කරන පරමාණුවටත් ඒකත් බෙදාගෙන ගිය තැනකයි මේක තියෙන්නේ කියන්නේ. පරමාණු කියන ඒකකයේ විද්‍යාගාරයේ පෙන්වන කුඩාම ඒකකයේ වුණාට බුදුන් වහන්සේ ඒකත් දහස් ගුණයකට බෙදලා තියෙන බව. නමුත් අද විද්‍යාවට ඒක බෙදා ගන්න බෑ. විද්‍යාව භෞතිකව ඒක බෙදන්න බෑ. නමුත් බුදුන් වහන්සේ ඒක න්‍යායක් විදිහට දැකලා තියෙනවා අතුලාන්තෙන් දැකලා තියෙනවා. අතුලාන්තෙන් දැකලා තියෙනවා මේ සුද්දාෂ්ටකය කියන දේ බුදුන් වහන්සේ අපි දකින විදිහට බුදු සමය තුළ බුදුන් වහන්සේ ඒ උපදින සමය වෙනකොට ඊට කලින් බ්‍රාහ්මණය පවා ඒක ඊට කලින් හිටපු මුනිවරු ඉෂිවරු පවා ඒ එහෙම න්‍යායක කට ඒක න්‍යායක අධ්‍යයනයක අධ්‍යාත්මිකව දියුණු තැනක ඉඳලා තියෙනවා. ඒක නිසා තමයි මේ සුද්දාෂ්ටක සංකල්ප ගොඩක් තැන්වල අපිට අහන්න ලැබෙනවා. ඒක බුදු සමය තුල ප්‍රකටව තිබිච්ච දෙයක් බව. විශේෂයෙන්ම මේ සත්‍ය සොයාගෙන ගියාය ගවේෂණාත්මකව මේ මහා නුවණකට හසුණු දෙයක් බව ඒකේ ඒකෙන් තමයි මේ සේරම ගලපන්න පුළුවන්කම තියෙන්නේ. ඒ රූප කලාප න්‍යාය බැලුවාම ඒ කොහොමද ප්‍රසාද රූපයක රූප කලාප 54ක් තියෙන ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමයේ කියලා මේවේ ලක්කන ස්වභාව දකින්න කියලා මේක මේක මේ මේ මේ මේ කතා කරන්නේ ඇත්තටම ගොඩක් අයට මේ උඩින් පතින් අතපත ගාලා මේක වැටහිලා නැහැ. මේ මහා මහා සත්‍ය වැටහිලා නැහැ. නමුත් මේකේ අතුලාන්තේ බැලුවාම මේ ප්‍රසාදේ අපේ මේ චක්කු ප්‍රාසාද රූපේ එහෙම නැත්නම් මේ මේ සෝත ප්‍රාසාද රූපේ මේක හැදුනේ කොහොමද කියලා බැලුවොත් මේක මේක හැදෙන තැන දිහා බැලුවොත් මේ සියල්ලම මනාකොට තියෙනවා පැහැදිලි කළා බුදුනාස් ඒ රූපකලාප 54කින් ප්‍රසාද රූපයක් හැදෙන හැටි බලන රූපකලාප 54 කොහොමද හැදුනේ කියලා යමෙක් හොඳින් මනාකොට විමර්ශනය කරොත් තමයි අසු වෙන්නේ මේ කම්ම චිත්ත ඍතු ආහාර කියන සතු සමුට්ඨාන කියන මේ මේ මොකද්ද මේ කියලා බැලුවොත් මේ හරියට නිකන් අර කණ්ණාඩියක අපිට ඔපේනේ පේන්නේ ඒ ඔපේ පේන යටින් කණ්ණාඩිය තියෙනවානේ රසදිය උපවත් කළා ඒ රසදිය උපවත් කිරීම නිසානේ මේ කණ්ණාඩිය ප්‍රතිබිම්බයක් වැටෙන්නේ අන්නේ ඒ වගේ මේ න්‍යාය ප්‍රසාදේ උනේ කොහොමද කියලා බලනකොට ඒක යටින් තියෙන්නේ මෙන්න මේ ගැඹුරු න්‍යායක් ඒ ගැඹුරු ඒ ගැඹුරු න්‍යාය තමයි ඇත්තටම මේ රූප ප්‍රසාදවත් වෙන්න හේතුව. ඒක තුලයි තියෙන්නේ ඒ බැලුවාම මේ කම්මජ රූප කලාප විතුද රූප කලාප ආහාරද රූප කලාප මේ මේ රූප කම්ම චිත්ත ඍතු ආහාර මේ චිත්තද රූප කලාප මේ හැම මේ මේ මේ බැසගෙන බැසගෙන යනකොට තමයි අපිට පේන්නේ මේක මහා ගැඹුරුයි මේක මහා ගැඹුරු. අපිට දැන් සමහරට ඔබතුමියට බොහොම ඉවසීමක් දැනෙන්නේ නැතුව මේක අහගෙන ඉන්නවා. මොකද මේක වැඩක් නෑ කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ නෑ හිතෙන්නේ නෑ ඔබතුමිය ඒ පැත්තට නැඹුරු වෙලා නිසා. එහෙමයි ඒ කියන්නේ දැන් ඔබවහන්ස මට ඔබවහන්ස කියන දේ මට ටිකක් හරි දැනෙන්නේ මේ මෙතන මේ හිතන බවක් එක්කනේ මේ පැහැදිලිව පැටළුනේ. ඔව්. ඒ දෙයක් තියෙනවා කියලා ගත්තේ එතනමනේ. මට ඔබවහන්සේ පැහැදිලි කරන උත්සාහ කරන්නේ මේ දෙයක් නෑ කියන දැනනේ. මේකේ ඇත්තටම මේ මේක හොඳට අවබෝධ වුණාම හොඳටම මේ හැම දෙයක්ම ප්‍රසාදයේ වෙන හැටි මේ ප්‍රසාද රූපයක් හැදෙන හැටි මේ රූපයක් කියලා එහෙම අපි රූපයක් කියන්නේ දෙයකටනේ දෙයක් කියලානේ. ඒක එකක් නෑ. මේ සබාදාමක න්‍යායක්. මට ඔබ වහන්සේ පැහැදිලි කරද්දී යම් දැනෙනවා හිතනක මට කියාගන්න තේරෙන්නේ මේක මෙහෙමයි කියන එක. මේ මේ සුද්දාෂ්ටකේ කියන්නේ මේ සුද්දාෂ්ටකේ කියන එක අපි දැන් අතර ගත්තයි කියමු මේ ගහක වැටලා තියෙන කොලයක්. ඒ කොලේ ඇත්තටම අපේ ප්‍රසාදයේ තමයි සුද්දාෂ්ටකේ කියන්නේ. ඒ කොලේ ඉඹල බැලුවොත් සුවඳක් තියෙනවා. ඒ කොලේ හපල බැලුවොත් ඒකේ රසක් තියෙනවා. ඒ කොලේ අපි මේ අතර මිරිකලා බැලුවොත් සුවඳක් තියෙනවා. ඒ කියන්නේ ඒ කොලේ අපි බැලුවොත් වික එහෙම පොඩ්ඩක් අර හපලා බැලුවොත් ඒ කොලේ රසත් දැනෙනවා. ඒ වගේම ඒ ඒ කොලේ පොඩි කරනකොට ඒකේ තද ගතියක් අපිට දැනෙනවා. ඒකේ ශබ්දයක් අපිට දැනෙනවා. එතකොට මේ මේක මේ මේ අපිට බලනකොට ඒ කොලේ පාටක් පේන වර්ණ ගන්ධ වර්ණ ශබ්ද ගන්ධ රස ඕජා කියන්නේ ඒක ඒක අපිට දැනෙන අර උණුසුම සීතල බව අපිට දැනෙනවා. ඒකනේ අපි පොට්ටබ්බනේ වර්ණ ගන්ධ රස වර්ණ ගන්ධ වර්ණ ශබ්ද ගන්ධ රස ඕජා මන වර්ණ ගන්ධ රස මේ මේ කතා කරන මෙන්න මේ ටික ඒ කියන්නේ මේ මේ අංශුමය ගත්තත් පදාර්ථයේ සිවුම්ම කඩලා කඩලා ගත්තත් බුදුන් වහන්සේ මේ සුද්දාෂ්ටකයෙන් ඇදලා කියලානේ කියන්නේ ඒ සුද්දාෂ්ටකය කියන්නේ පරමාණුවටත් එහා ගිය මහා බෙදීමකින් එන්නේ. ඒකෙන් තමයි අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ කොස් ඇටේ කියන බීජේ පෘථිවිසාරේ කොහොමද මේ විදිහට දිය කරන්නේ කියලා. කොස් ඇටේට කොහොමද එහෙම දැනීමක් ඇති වෙලා මූලයක් එළියට එන්නේ කියලා. මේක මේ මේ න්‍යාය අපිට අවබෝධ වුණා ගොඩක් අවබෝධ වෙන්න ගත්තේ මෙන්න මෙවැනි සබහා දාමේම න්‍යාය දකින්න කියලා. එහෙමයි. කොහොමද මේ දැවැන්ත වෘක්ෂයක් මේ පොළොවේ සිටින පුත්‍රිසාරේ ගස්ටි උඩට කියලා. ඇත්තටම බුදුන් වහන්සේම පැහැදිලි කරනවා මේවා අතිශයින් ගැඹුරු නිසාම මේවා හොයන්න ගියොත් එයාගේ ආහුස කාලේ මදි වෙන නිසාම මේ සත්‍ය අවබෝධ කරගන්නට යන දිසානතියට එයා හැරෙන්නේ නැති නිසාම මේ මේ ඒව ගැන හිතන්න එපා කියලා. එහෙමයි. ඒක මේ ඇත්තටම බුදුන් වහන්සේ පෙන්නන සමීකරණේ. ඒක සමීකරණයක් වගේ තමයි අපිට පේන්නේ. අපි ගත්තොත් එහෙම එක එකතු කිරීම දෙක සමානයි තුන කියනවා නම් ඒක සමීකරණයක් ඕනම ඉලක්කම් දෙකක් දැම්මම උත්තරේ එනවනේ. මෙන්න මේ වගේ බුදුන් වහන්සේ සමීකරණයක් තමයි මේ සූත්‍ර කියන්නේ. තාපත්තකින් බැලුවොත් බුදුන් වහන්සේ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ නිවන් මඟ. අපේම ආයතන ටික අපේම ආයතන ටික හැදෙන ආකාරය ඒ අපේම ආයතන වලින් ඒ හැදෙන ආකාරය දැක්කොත් ඒක මිදෙන ආකාරය. ඒකයි සමුදේ ඒකයි හැදෙන ආකාරය ඒක ඒක තුලයි අපි මේ ඇලිලා ගැටිලා අපි මේ දුකට වැටෙන්නේ හැබැයි ඒක හැදෙන ආකාරය දැක්කොත් ඒක Nirodheට යන බව බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ න්‍යායයෙන් එතනින් එතනින් තමයි අපි මේ අපිට මේ මේ මේ හැදෙන මේ මේ මේ ස්වභාවයේ ඇතුලේ මේක මේ මේ මේ මේ මොහොතේම සකස් වෙන දෙයක් සකස් නොවන තැනක නිරෝධයක් තියෙනවා මේ මොහොතේම මේ සිතීම තුළ අපිට මේ නොපෙනෙන මායිමේ තියෙන දේ තමයි උපදින ශක්ති ස්වභාවය. ඒ ශක්ති ස්වභාවය තමයි මේ සංඥාව. සංඥාව නිසා අටගත් විඥාන ශක්තිය. ඒක තමයි අපි පෙන්වන්න උත්සාහ කරන්නේ අර බයිසිකල් ඩයිනමෝ උපමාවෙන්. එහෙමයි. ඔබ වහන්සේට ඇහෙන්නේ නැති අපි කියනවා බයිසිකල් ඩයිනමෝ අපි අපි පොඩි කාලේ පැදපු බයිසිකලේ පිටිපස්සේ ටයර් එකට ඒ හේතු කරා කියලා පුංචි මේ චුම්බකයක්. ඒක කැරකුණා ටයර් එක කැරකෙනකොට. එතකොට එතන නොගැලපෙන අංශ දෙකක් තමයි චුම්බකයේ තිබුණේ ධන ඍණ කියලා. එතකොට මේ නොගැලපෙන තැන් දෙකක් මැද්දේ තියෙන හිස්තැනක් ශුන්‍යතාවය. එතකොට මේ නොගැලපෙන දෙකක් ඒ කැරකෙනකොට ඒ මේ මැද්දේ තියෙන ශුන්‍යතාවය මේ දෙක ස්පාක් වෙන නිසයි ශක්තිය උපදින්නේ. යන්නේ ස්පාක් වීම නිසා තමයි ධන රින කියලා වයර් දෙකක් දාලා නිල් පාටයි රතු පාටයි ඉස්සරහා බයිසිකලේ ඉස්සරහාට ගෙනහැල්ලා අර පොඩි ලයිට් එකකට හයි කරලා ඉස්සරහා අපේ ලයිට් එක පත්තු උනේ. එතකොට අපි මේ ලයිට් එක පත්තු වෙනකොට ඒ ලයිට් එකේ ආලෝකයේ ආවේ කොහෙවත් තිබිලා නෙමෙයි. එතකොට මේ ලයිට් එක පත්තු උනේ කොහෙවත් තිබිලා ආපු දෙයකින් නෙමෙයි. මේ මොහොතේම ඒ ඒ ටයර් එක කැරකෙනකොට මේ මොහොතේම අර නොගැලපෙන දෙකක් කැරකීම නිසා ඇතිවුණු ශක්තියක්. ඒ ශක්තියෙන් තමයි එතකොට බයිසිකලේ මේ ලයිට් එක පත් වෙලා අපි අපි අන්ධකාරයේ ආලෝකයක් හදාගෙන මේ බයිසිකලේ අරගෙන ආවේ. එතකොට ඒ ශක්තිය ජන ජනිනේ උනේ ඒ ත්‍රණේමයි. ඒ ඒක ඒ උපමාවම තමයි මේ සිත හැදෙන මේ මැෂින් එකේ ක්‍රියාවලිය. අපි මේක ඒ කාලෙදිම අපිට මේක දැනුණා. ඒ කාලෙදිම අපිට මේක දැනුණා මේ මේ මෙතන වෙන දේ මේ දේ මේ දේම තමයි එතකොට මෙතනත් වෙන්නේ. අත්තම කිව්වොත් මේක අපිට අවබෝධය ඇති වෙනකොට ඇති වෙනකොට මේක දැනුණා. ඒ කියන්නේ පොඩි කාලේ නෙමෙයි. ඒ කාලේ කියලා කියන්නේ මේ අවබෝධය ඇති වෙන කාලේ. එතකොට මේ මේ අවබෝධය ඇති වෙන කාලේ අපි මෙනෙහි කරන ගත්තම අපිට මේ මේ මේ මේකම අපි සිත ගැන මෙනෙහි කරගෙන යනකොට අපිට හිතුණා ඒ කාලේ අපි පැද්ද බයිසිකලෙත් එවලෙම ඒක නොගැලපෙන මේ වගේ දනරන කියන චුම්බකයේ කැරකෙනකොට කරන්ට් එකක් ඇදෙන ශක්තියක් උපදින. ඒ ශක්තියෙන් තමයි මේ මොහොතේම අපි මේ ආලෝකයක් එහෙමපත් වෙන්නේ. මෙන්න මේකම තමයි අපේ මේ නොගැලපෙන අංශ දෙකක් කැරකෙනවා අපිට නොපෙනී අපේ සිත ඇතුලේ චුම්බකයක් වගේ. ඒ සිත ඇතුලේ කියන්නේ එහෙම මේ කතා කරන්න ගියට එහෙම දෙයක් නැහැ. මෙතන සිස්ටම් එකක් තියෙනවා මේ මේ සිස්ටම් එකේ චිත්ත නියාමයේ දිහා බැලුවාම පේනවා බාහිර නැති දෙයක් තියෙනවා කියලා ගැනීමයි මේ ශක්තියට හේතුව. බාහිර තියෙනවා කියලා ගැනීමයි නැති දෙයක් තියෙනවා. හැම මොහොතම මේ ස්පාක් එක තුලයි මේ චිත්තේ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පෙන්වුවේ ඒක තමයි ප්‍රභාස්වරන් චිත්තං කියන තැන මේ පුංචි දරුවට ඒක උනේ නැති බව. නමුත් මේ පුංචි දරුවට ස්කන්ධානම් පාතිබව ආයතන පටිලාභෝ අයං උච්චේ ಜಾති කියන තැන මේ ජාතියේ හටගත්තේ කොතනින්ද? ජාතිය ජාතියයි කියන ස්වාමීනි කොතනින්නම් ජාතිය පනවම්ද කියන තැන ජාති ජම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ සූත්‍රය අපිට මේ පිටකේ තුල දකින්න ලැබෙන්නේ බොහොම කෙටි වාක්‍ය ටිකයි. නමුත් ඒකේ මහා දැවැන්ත න්‍යායක් වෙන්නන්නේ. අපි හිතන්නේ බුදුන් වහන්සේ මේ සමහර සූත්‍ර ඒ වගේ මේ විනාඩියක් දෙකක් කියපුවා කියලා. අපිට වැටහෙන්නේ බුදුන් වහන්සේ මේක මනාකොට පැහැදිලි කරන්න අනිවාර්යයෙන්ම පැහැදිලි කරන්නේ. නමුත් මේ සූත්‍ර පිටක මේ මේ මේ මේ ධර්ම සංගායනාවේදී ඒ ඒ බොහොම සමහරට ඒ මතකයනේ ඒ කෙනෙක් මේක ඉදිරිපත් කරන්නේ. ආනන්ද ස්වාමීන් හරි සරියුත් ස්වාමීන් වහන්සේ මේක කවුරු හරි කෙනෙක් මතකයෙන් ඉදිරිපත් කරා. එතකොට ඒ ඒ පොඩ්ඩක් එතන ඉදිරිපත් වුණා. ඒ පොඩ්ඩ ලියුණා. ඒක හරි. නමුත් විශාල පරයායක් වෙන්නලා තියෙනවා. ඒ ಜಾති ධර්ම සූත්‍රයේ නැතුව අපිට ගොඩක් ඒවා ගලප ගන්න බෑ. එතනින් තමයි මූලයට ගලප ගන්න හැකියාව දෙන්නේ. ಜಾතිය නම් කොතනින් හටගන්ද කිය. බුදුන් වහන්සේ පනවනවා තනම් මෙන්න මෙතනිනුයි ಜಾතිය පටන් ගන්න. එතකොට මේ පොත කියන ಜಾතිය, පොත කියන භවය එහෙම නැත්නම් අපි කතා කරන මේ මේසේ, මේ පොත, මේ හැම වචනයක්ම පොතනිනුයි පටන් ගන්න. ඒ පටන් ගන්නෙ ස්කන්ධේ, ස්කන්ධේමයි. ස්කන්ධය කියන එක ස්කන්ධානම් පාතිභාව ස්කන්ධ පාතිභාව කියනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේක මේක මේ පාතිභාව මේ මේ මේ නිසාම මේක එන්නේ ස්කන්ධානම් පාතිභාව ඒ නිසයි ආයතනෙ තියෙන්නේ එකකට එකක් වෙන් කරන්න බෑ ආයතනෙම තමයි ස්කන්ධය කියන්නේ එතකොට ස්කන්ධය කියන්නේ ඇස කියන්නේ ආයතනෙ කියන්නේ එකම කතාවයි ස්කන්ධයේ උදේවේ දකින්නවා කියන්නේ ආයතනයේ Nirodhe Nibbana කියන්නේ ඔක්කොම එකම කතාවයි එතකොට අපිට තේරෙනවා මේ සතර හතිපට්ඨානය කියන්නේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මනුපස්සන මේ ඔක්කොම එකම කතාවයි. කායනුපස්සන කියන්නේ රූපේ ගත්තත්, වේදනාන ගත්තත්, සංඥා සංකාර වේග චිත්තානුපස්සන ගත්තත්, මේ ධම්මානුපස්සන විදිහට මේ ආයතනෙම Nirodhe දකින්න විදිහ ගත්තත් එකම කතාවයි. ප ဋ ාණ කරණෙම තියෙන ස්කන්ධය උදේ දැකීමයි. මේක ගලප ගන්න එක ලේසි නෑ. කවුරු හරි කෙනෙක් දැන් ඔහොම කිව්වොත් පොතට ඇබ්බැහි වෙලා ඉන්න පොත අදහන කෙනෙක් මේක පොතෙන් හොයන්න ගියොත් එයා ඔළුව විකාර කරගෙන එයා අමුතු විදිහට එයාට එක එයාගේ තියෙන දෘෂ්ටි කෝණ වලට මේක වැහිලා යනවා. නමුත් අපිට ඕන විදිහකට පෙන්වන්න පුළුවන් මේක. ওই සූත්‍ර වලින්ම ඕනනම් ඒ විදිහට සූත්‍ර වලින්ම අරගෙන පෙන්වන්නත් පුළුවන්. ඕන විදිහකට මේක පෙන්වන්න පුළුවන් මේක මේ මේ මේ හැම තැනම තියෙන මේ ටික. හැම තැනම තියෙන මේ ස්කන්ධේ. ස්කන්ධය කියන්නේ වෙන මොකුත් නෙමේ අපි ඒක මනාකොට එකයි පෙන්වුවේ. ස්කන්ධය කියන්නේ මේ ප්‍රසාදයේ තුල මේ දෙයක් කියලා හැදෙන හැටි. ඒකයි මේ අපි මේ අද මේවා මේවා ගොඩාක් වෙලාවට අපිට තේරෙනවා මේවා සර්පයා වලියෙන් අල්ල ගන්නවා වගේ මේ එක කෑල්ලකට සීමා වෙලා ඉතුරු ටික හලාගෙන අන්තිමට ගලප ගන්න බැරුව අතරමං වෙනවා. ගොඩාක් අයට මේවා ගලපන්න ගිහලා ඒකයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ වේදනා සංඥා සංකාර කියන මේ මේ ස්පර්ශයම තමයි. තාපැත්තකින් බැලුවොත්. තාපැත්තකින් බැලුවොත් ප්‍රසාදේම තමයි. ස්පර්ශය කියන්නේ. තව පැත්තකින් බැලුවොත් මෙතනම පෙන්නනවා ස්පර්ශය කියනකොටම පටිඝ සම්පස්සේට අධිවචන සම්පස්සය. මේ එන්නේ හැඩතල කිරණ ස්පා මේ ස්පාක් වෙන එකක් නේ. එනමුත් අපි හිතන්නේ සිතුවිල්ල. ඒක තමයි පටිඝ සම්පස්සේ අද්වචන සම්පස්සේ. මේකම තමයි මේ ස්කන්ධ න්‍යාය. ඒ ස්කන්ධ න්‍යාය තියෙන්නේ ඒකමයි. ඒ කියන්නේ බැලුවාම මේ බාහිරේ බාහිරට මේ මේ ප්‍රසාද වෙන්නේ වර්ණයට වර්ණයට ආලෝක හැඩතලයක් පමණයි. එහෙම නැත්නම් ශබ්ද ඕන තරම් ශබ්ද කියන්නේ මේ මේ මේ මේ 아무තු දෙයක් නෙමෙයි මේ සබහාදහමේ මේ ස්වභාවික සංසිද්ධිය. ඒ කියන්නේ මේක හොඳට මනාකොට පේනවා අර සුද්දාෂ්ටකයට ගියා. ඔතන ඒකයි අපි කියේ සුද්දාෂ්ටකේ වෙන් කරන්න බෑ කිය. ඒ කියන්නේ එතනමනේ තියෙන්නේ වර්ණ ගන්ධ රසෝජ. ඉතින් ඒකමනේ මේ ප්‍රසාද රූප ටික. එහෙමයි. ඉතින් එතනින්ම පේනවා මේකම තමයි පෘථිවි පෘථිවිසාරේ බීජ ගන්න තැනක් තියෙන්නේ. එහෙමයි. ඔතන තියෙනවා ලොකු න්‍යායක්. ඒ ඒ න්‍යායේ ගැඹුරෙන් ගැඹුරට ගිය කෙනෙකුට විතරයි පේන්නේ. මේ ඔක්කොම එකයි කියන එක. එහෙම ගියාම තමයි යාට පේන්නේ මෙතන ඒ වෙන ආත්ම කතාවක් කොහොමත් යාට හම්බ වෙන්නේ ඒක ඒ ඒ ඒක ඒ දෘෂ්ටිය හැදෙන්නේ කොහොමද කියන එකත් ඊට පස්සේ යාටම ගැලපෙනවා. මේක මහා ගැඹුරු පැත්තකට මේ පැහැදිලි කරේ. ඔබතුමිය මේ මෙහෙණින් වහන්සේ නමක් නිසායි මේ විදිහට පැහැදිලි කරේ. නැත්තම් මෙතන ගිහි කෙනෙකුට මේ සමහර වෙලාවට මේ සූත්‍ර ගැන දන්නෙත් නැහැ බුදුන් වහන්සේ මෙහෙම මේ මේවා ගැන අවබෝධයක් නැතුව මේවා මේ මේවා ගැන මෙච්චර ගැඹුරට යන්න බෑ කෙනෙකුට. නමුත් යම්කිසි මට්ටමක හරි ඉන්න කෙනෙකුට තමයි පොඩ්ඩක් හරි මේ වගේ ගැඹුරින් ගැඹුරට මේ පරයයන් වලට රිංගලා බලන්න පුළුවන්කමක් තියෙන. මීටත් එහා ගිය සත්‍යකින් මේක ඉස්මතු වෙලා තියෙනවා. මේ මේ සත්‍ය මේ අපි දකින සත්‍ය ඉස්මතු වෙන්නත් ඊට 38න් තියෙනවා මහා ගැඹුරු සත්‍යයක්. ඒ මහා ගැඹුරු සත්‍ය කිසි කෙනෙකුට වෙනස් කරගන්න බෑ. ඒකයි මේ නැවත උප්පත්තිය සකස් වෙන්න හේතුව. දෘෂ්ටිය තුලයි නැවත උප්පත්තිය සකස් වෙන්නේ. ඒකයි අපි පෙන්වුවේ මේ මේ දෘෂ්ටිය තමයි ශක්තිය කියන්නේ. මේ දෘෂ්ටිය තමයි මේ මේක ඇවිල්ලා විශ්වයේම තියෙන ශක්ති ස්වභාවයේ ඒ විශ්වයේම තියෙන ශක්ති ස්වභාවයේ අර හේතුන් පටිච්ච සම්භූතා කියන විදිහට ඒ හේතු නිසා ඵලය විදිහට පෘථිවිය කෙනෙක් ස්පටිකේ ඝන වෙලා ඇදලා තියෙනවා. හැබැයි මේ ස්පටිකේ පෘථුවිකේ ස්පටිකේ ගාණ යන මේකත් ශක්ති ස්වභාවයක්මයි තියෙන්නේ ඒකයි ඒකත් අලු වෙලා නැවතත් අර විශ්ව ශක්තියට එකතු වෙන එකදී හැබැයි මේ පෘථුවිය කියන ඒ පෘථුවිය කියන ස්පටික ගාණේ පටවිය කියන ඒ ශක්ති ස්වභාවය විශ්වයේ තියෙන ශක්ති ස්වභාවය නෙමෙයි අනිත් පැත්තේ. නමුත් ඒක ඒක ඒක ඒක ද පෘථුවියේ තියෙන ශක්ති ස්වභාවය ඇදලා තියෙන විශ්වයේ තියෙන ශක්ති ස්වභාවයෙන්. එහෙමයි. ඒතකොට ඒක විශ්වයේ තියෙන ශක්ති ස්වභාවයෙන්ම වෙනම ඵලයක්. පෘථිවි කියන ඝනේ පටවිය කියන එක. එතකොට ඒ පටවිය පෘථිවිය කියන ස්පටිකය කියන එක ඝන කියන ශක්ති ස්වභාවයේ ඇතුලේ ඒක ඇතුළෙම තවත් නිර්ණායකයක් විදිහට හේතුඵල ධහමේම ඒ හේතුඵල ධහමේම න්‍යායම ඵලයක් විදිහට තමයි අද මේ සත්වයා කියන ජීවය හැදිලා තියෙන්නේ. මේ කියන ගහකොළ මේ තියෙන මේ ජීව ස්වභාව ටිකක් හැදිලා මේක ඇතුලේ මේ විඥාන ශක්තිය හැදුනේ කොහොමද කියන්නේ. කොහොමද මෙතන සත්වයේ කියන මේ මේ මේ සංකල්පය ආවේ? කොහොමද මේ ඇතුලේ මෙහෙම ශක්ති ස්වභාවයක් නැවත පැටව ගැව්වේ? අර රූප රූපත්තය සංකතං අபிසංකරණය කියන වගේ මේ අபிසංකරණේ දිගටම තියෙන එතකොට බලනකොට මේක ශක්ති ස්වභාව කතා. ඒ ඒවැයම තියෙන විපරිණාම. මේවැ කිසි මුළු විශ්වයේම තියෙන දෙයක් නෑ බැලුවා. මේක අතිශයින් ගැඹුරුයි. ඔහොම කියනකොට ගොඩාක් පැති වලින් ගොඩාක් අයට ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඔව් එතන මේ අර වාස්සේ මේ ඇස්කලේ කොහොමද පැටව ගැහුවේ කියන්නේ මේක අර නොගැලපෙන ශක්තියින් දෙකක් එකතු වීමකින් අනේ අර්ධයක් කියන මෙතන ඇත්තටම ශක්තිය කියන්නේ emptiness එකක් මේ මේ මේ මේ වචනේ අපි පැහැදිලි කරන්නේ මහා ගැඹුරකින් ගත්ත එකක් ඒ කියන්නේ මේ ශක්තිය කියන්නේ හැමතිස්සෙම ශුන්‍යතාවය එහෙමයි ශක්තිය කියන්නේ අපි අපි ශක්තිය කියන වචනේ භාවිතා කරාට එහෙම දෙයක් නැති මේ මේ ශක්තිය කියන්නේ emptiness එක. ඒ කියන්නේ මේ මේ දැන් පරමාණු පිපුරලා ඒකයි බෝම්බයක් හදන්න පුළුවන් ශක්තියක් එන්නේ. ඒ කියන්නේ මේ ශුන්‍යතාවයේ විශාල ශක්තියක්. කාටවත් මේක පේන්නේ නැහැ. නොගැලපෙන අංශ දෙකක් අතර ශක්තියක් තියෙනවා මිසක් ශක්තිය නිකන් තියෙන්නේ මේ ශක්තිය කියන එක ඇවිල්ලා මේ ඇත්තටම සංකල්පමය. ඒ කියන්නේ මේක මේක එහෙම අපි අපි අපේ අපේ අපේ ඉන්ද්‍රිය ගෝචර නොවෙන්නේ මේක මේක එහෙම එහෙම අපිට මේ පදාර්ථ ඒ කියන්නේ මේක මේක තියෙනවා කියන අදහසක් මේ ගත්තොත් මේක පේන්නේ නැහැ ශක්තිය කියන එක. එහෙම දෙයක් නැහැ මේක විපරිණාමයක්. ඒ කියන්නේ ෂණයම මේ ෂණයම මේ මේ මේ වෙනස් වෙන ස්වභාවයකටයි ශක්තිය කියන්නේ. ඒ ශක්තිය කියන්නේ ඇත්තටම එහෙම ඒ අපිට පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් විද්‍යුත් ශක්තිය කියලා අපේ මේ දැන් අපි දන්නා අපි දන්නා මේ ජල විදුලි බලාගාර කියන්නේ ඔය මේ වහින කාලෙට කරන්ට් එක තියෙන්නත් පායනකොට නැති වෙන්නත් හේතුව තමයි මේ මේ මහා මේ දැන් අපේ තියෙන මේ මේ මේ තියෙන මේ මේ ටර්බයින් එක හරකවන්නේ මේ තියෙන බලා බලාගාර කියන්නේ මේ තියෙන මේ ඇවිල්ලා මේ මේ මොනවාද මේ ඒ කියන්නේ අපි අපි කියන්නේ මොනවාද මේ ඒ කියන්නේ වතුර එක එකතු කරලා තියෙන්නේ මේ අපි කියන්නේ මේ පරාක්‍රම සමුද්‍රය වගේ මේ මේ කියන මේවා ඉන්නේ මේ වතුර ඒ කියන්නේ වික්ටෝරියා ඩෑම් එක වේල්ලක් හදලා બ્લોක් කරලා ඒකෙන්නේ වතුර ගන්නෙ. ඒකෙන්නේ වතුර පල්ලෙහාට අරගෙන ඒකෙන්නේ ඩයිනමෝට දාලා චුම්බකයේ විශාල චුම්බකයක් කරකවනවානේ. ඒ දැවැන්ත චුම්බකයේ කරකිලානේ මේ මෙගාවෝට් මේ මේ 11000ක මේ මේ මේ කරන්ට් එකක් එන්නේ. වෝට් 11000 33000ක් එන්නේ. වෝට් 33000 කරන්ට් එකක් හදාගෙන තියෙන්නේ. එතකොට මේ මේ නොගැලපෙන දෙකක් කරකවලානේ. චුම්බකයක් කරකවලා අර බයිසිකලේ විදිහම තමයි. බයිසිකල් ඩයිනමෝ විදියම තමයි. ඒතකොට ඒ කරන්ට් එක කියන එක පවතින එකක් නෙමෙයි. ඒ කරන්ට් එක කියන එක අපි දැන් මේ නිවසට එන මේ වයර් එකේ මේ ගේන එක මේක එම්ටිනස් එක. ඒ කියන්නේ එතන මේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් මේ. එහෙමයි. ඒ ප්‍රවාහයේ කිසිම ඒ ප්‍රවාහයේ ස්පාක් වෙන්නේ ඒකයි. ඒ ශක්තිය ඇත්තම කියනවා නම් මේ විශ්ව ශක්තිය පෘථිවි ශක්තිය ගත්ත තවත් එක් ශක්තිය ඒකකයක් තමයි මේ තියෙන්නේ. මේ සේරම මේ අපි චුම්බක ශක්තිය කියනවානේ ගලක් උඩ දැම්මොත් බිම් වැටෙනවානේ ඒ එතන තියෙන තේ ශක්ති ස්වභාවයමයි කියන්නේ මේ එකකට එකක් එකකට එකක් සම්බන්ධ නොවුනට මෙතන ඒ ඒ වගේම මේ මේ හැම තැනම ශක්තිය කියලා කියන හැම තැනම අපිට මේ මේ තියෙන මේ විපරිණාමීය ස්වභාවය මෙතන තියෙන ලොකු දැවැන්ත ඒ ඒ ඒ දැක්ක ඒ දර්ශනයටපත් වුණු කෙනෙකුට ඒක ඒක එනවා ඔළුවට මේ ශක්තිය කියන්නේ මොකක්ද කියන්නේ. හැබැයි මේවා අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ චුම්බක ශක්තියයි මේ විද්‍යුත් ශක්තිය මේ ඔක්කොටම එහැයින් ගිය මේක තියෙනවා තාප ශක්තිය. දැන් අපි වර්ණයක් ගත්තත් තරංග ශක්තිය. දැන් මේ තරංගනේ දැන් අපි රස්නිය ගත්තත් තරංග වලින් පෙන්නනවා. මේ ක්වොන්ටම් විද්‍යාව ඉගෙන ගන්න දරුවෙකුට මේ ධර්මයේ අපි පැහැදිලි පැහැදිලි මේ මේ ක්වොන්ටම් න්‍යාය ඉගෙන ගන්න දරුවන්ට මේ ධර්මයේ පැහැදිලි කරනවා අපි ඇත්තටම හරිම සමත්කාරයි. එවැනි දේශනයක් අපි ගාව අපිට දාන්න ඉතුරුනේ නැහැ. ඒවා කලින් අපේ මේකෙන් අයින්ට වුණා. නමුත් අපි අදටත් මේ ක්වොන්ටම් විෂය ඉගෙන ගන්න මේ විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ට මේ ධර්මයේ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන විදිය සමහරලාට කෙනෙකුට ගැටෙන්නත් පුළුවන්. අපි පේනානේ මේ ක්වොන්ටම් කියන්නේ ශක්තිය මේ හැම තැනම මේ ශුන්‍යතා ශක්ති පැකට්. මේ කරන්ට් එක ඇතුළේ ගන්නේ ක්වොන්ටම් න්‍යාය. තරංගයක් කියලා අපි කියනවා. දැන් අපි කියන තාපයේ තරංගයක් කියලා. අපි කියන මේ වර්ණයේ තරංගයක් කියලා. අපි කියන මේ මේ අපිට කනට ඇහෙන හර්ට් 30යි 20000 කියන තරංග එකකවලින්. අපි කියන තාපය කියන්නේ රශ්මිය පව තරංග කියලා. ඒ ඔක්කොම අපි කියනවා මේ මේ මේ වර්ණේ කහ පාට රතු පාට මේ වර්ණ සප්තකේ පව තරංග වලින් කියනවා. එතකොට මේ හැමතැනම තරංග කියලා තරංග තමයි මේ අන්තිමම බෙදලා බලන්නේ ක්වොන්ටම් කියන කතාවේ. ක්වොන්ටම් කියන්නේ ඇත්තම ශක්ති පැකට්. එතකොට මේ හැම තරංගයකම හැදිලා තියෙන විදිහ බැලුවම පේනවා මේ මේ ශක්තිය තමයි හැදෙන හැටි තරංග කියන කතාවේ තියෙන්නේ. ඒකේ පේන්නේ මේ මේ ශුන්්‍යතාවයක් හැමතිස්සම මේ මේ මේ අර අංශ නොගැලපෙන අංශ දෙකක් ධන ඍණ කියන දෙකක් මැද්දේ ශුන්්‍යතාවයක් ධන ඍණ කියන දෙකක් මැද්දේ ඒක තමයි ශක්ති පැකට් එක කියන්නේ ක්වොන්ටම් දැන් මේ මේ න්‍යායම බුදුන් වහන්සේ චිත්ත න්‍යායමේ පෙන්නනවා චිත්ත වීතිවල පෙන්නනවා භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද සම්පටිච්ඡන සම්තිර්ණ ඔත්තපන ජවන් ජවන් ජවන් ජවන් කියලා ජවන් හතක් පෙන්නලා මේ සිතක් හැදෙන හැටි කියලා පෙන්නනවා. ඉතින් ඕකම තමයි කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ කියන්නේ එතන ගන්නෙ සම්පටිච්ඡන සම්තිර්ණ අර ඔත්තපන ජවන් ජවන් ජවන් කියන්නේ සංකාර සම්පටිච්ඡන කියන්නේ වේදනා සංඥා සංකාර තමයි මේ ගන්න. ඒ සම්පටිච්ඡන සම්තිර්ණ ඔය ගන්නේ වේදනා සංඥා. වේදනාවේ ඉඳපු දේ සංඥාවෙන් දැනගන්නේ. මේක කාටවත් මොන විදිය මොනවා කතා කරත් මේ මේ මේ ප්‍රත්‍යක්ෂතාවය බිඳින්න නම් බෑ අපි හිතන්නේ මොන පොතකටවත් බෑ ඒක කරන්න. ඒ කියන්නේ මේ අපි ඕනම විදිහකින් මේ සත්‍ය පෙන්නනවා. මේ සත්‍ය පෙන්නනවා මේ වේදනාවක් දැනෙන්නේ කොහොමද? මේ වේදනාව මේ වේදනාව අපිට අපිට අපි හිතමු අපිට ආලෝකයක් ඇහැට එනකොට ඒ ආලෝකයේ එකපාරටම ස්පාක් වෙනවා වගේ රුප්පණයක් වෙනවා. ඒ රුප්පණයක් වෙනවා. ඒක තමයි රූප කියන්නේ. ඒ තමයි රූප. ඒකට ඒක තමයි වේදනාව. ඒ වේදනාව දැන සංඥාවක් ඒක. මේ භාෂාව බැලුවොත් ඒ වේදනාව සංඥාවක්. අවසරයි. නෑ කියන්න බෑ. ඒ ඒ සංඥාව පෙර සංඥාත් එක්ක තමයි මේක මේ මේ සංකාර වෙනවා කියන්නේ. ඒ ඒක ඒක ඒවලෙම ඒ ඒවලෙම ඒ ස්වභාවයේ ස්වභාවයට ඒ ස්වභාවයේ පෙර ස්වභාවය මේ ස්වභාවෙමයි. ඒ වෙලාවේ තිබුණ ශබ්ද මේවා මොනවද මේ වෙලාවේ ඒකම ඉස්මතු වෙනවා කියන එකයි. මේ ඇවිල්ලා මේ සිත න්‍යාමයේ කියන එක ඇවිල්ලා පෙර මතකයක වර මතක කතාවක් නෙමෙයි. ඒක ආත්ම දෘෂ්ටියට තමයි මතක කතාව නමුත් මෙතන සිද්ධ වෙන පෙර සංඥා නව සංඥා. එහෙමයි. ඒ කියන්නේ යම් මොහතක යම් හැඩතලයක් ඒ හැඩතලයට ඒ මොහොතේ තිබුණු සද්ද ස්වභාවය තමයි අපි මේ භාෂාව කියන්නේ. එහෙමයි. කවුරු හරි කෝල් එකක් දීලා අම්මා කියනකොට શબ્දයයි එන්නේ. නමුත් අපිට මේ අම්මා කියනකොට දැන් ඒ ඒ ඒ ඉපදිලා මුලින්ම අම්මා කියලා දැන් මේ හැඩතලේ ඉස්සරහට එනකොට එළියෙන් කියවන පුතේ මේ අම්මා කියලා. ඒ කියනකොට ඒ අම්මා කියන එකනේ එතන ඒ ඒ හැඩතලයට ගැට ගැහිලා තියෙන්නේ. ගැට ගැහිලා එහෙමයි. දැන් මේ මොහොතේ කවුරු හරි කෝල් එකක් දීලා අම්මා කියනකොට අර ගැට ගැහුණු හැඩතලේ එළියට එන්නේ. එහෙමයි. ඕක සබහාදාමක් තියෙන්නේ. ඒකමයි සංකාරය. ඒ සංකාර කියන්නේ ඒ සිද්ධියට ඒ සංකාරම තමයි විඥානය කියන්නේ. සංකාර සමතයක් තමයි නිවන කියන්නේ. නිබ්බාන. එතකොට ඒ සංඥාව ඒන සංඥාව තමයි මෙතන නිරෝධය. ඒ සංඥා දුක්ම වෙනවා කියන්නේ සංඥා නිරෝධය කියන්නේ ඒකයි. සංඥා වේදේති නිරෝධ සමාපත්තියට සමවැදෙලා ඉන්නවා කියන්නේ ඔන්න ඔතනයි නිරෝධ වෙන්නේ. මේ මුළු කතාවම සංඥා සුකුම සංඥා ඒක නසන්න සන්නි න විසන්න අසන්නි නසන්න සන්නි න විසන්න සන්නි නොපියසන්නි න භූත සන්නි මේ සංඥාව තමයි මේ රහත් භාවයට පත් වුණාට පස්සේ රහතන් වහන්සේ මේ මේ මේ මේ මේ අවසානයේ මේ මෙතන ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. මේ සංඥාවේ කතාවක් තියෙනවා. ඒ සංඥාවමයි විඥානය කියන්නේ. මේ එකකට වෙන් කරන්න බෑ. මේ එතකොට අපි නිවන් දකින්නවා කියලා අපි මේ සිතෙන් මිදෙනවා කියලා සිත හැදෙන හැටි දකින්නවා කියලා ඔක්කොම කරන්න මෙන්න මේ සංඥාවත් එක්ක අරගලය. එතකොට මේ හැම මොහොතෙම මේ දැන් shabdayak ආවත් ඒ shabdete රූප කොහෙද? මේ සංඥාවෙන් එන්නේ. එතකොට දැන් මෙතන වර්ණයක් මේ ආලෝකයක් වර්ණයක් තිබ්බත් එතනට කොහෙන්ද රූප? එතනට කොහෙද ශබ්ද? එතකොට මේ මේ පටිච්ච සමුප්පාද අනුලෝම මෙනේ ප්‍රතිලෝම මෙනේ කරා කියන්නේ මෙන්න මේ නොදන්න කමයි අවිද්‍යාව ඒ සංකාර හැදෙන හැටි. ඒක අවිද්‍යාව පත්‍ය සංකාරා කියන්නේ. ඒ සංකාර අවිද්‍යාව තියෙන තාක් තියෙනවා. හැබැයි ඒක අවබෝධ වුණොතින් මේ ක්‍රියාවලියක් මතුවෙනවා මේක සම්මුති ප්‍රඥප්ති නැති. අපි මේ සම්මුති ප්‍රඥප්ති අපි මේ අපි මේ අපිට මේ මතුවන මේ ශබ්ද සිතුවිලි කියන්නේ චේතනා කියන්නේ සංකාර කියන්නේ මේ මේ ශබ්ද රූප එකතු වෙච්ච එකකට. ඒ ඒ එතන තියෙන ඒ අපි කියනවා නම් සංකාර අපි කියනවානේ මේ සබ්බ සංකාර සමතේ සියලු සංස්කාර සියලු සකස් වීම කියන්නේ සිතුවිලි චේතනා සංඛාර කියන්නේ පොත කියන්නේ සංඛාරයක් මේස කියන්නේ සංඛාරයක් අඳ කියන්නේ සංඛාරයක් අම්මා කියන්නේ සංඛාරයක් ඉර හඳ ඇල දොළ මේ සේරම වචන වචන නම් ඒව සංඛාර අපි දාගත්ත අපි හදාගත්ත ලෝකයක් චිත්ත ලෝකයක් සංඛාර ලෝකයක් ඒක සමතය වෙනවා කියන්නේ මේ නම් ටික සේරම මැකෙනවා කියන එක ඒ නම් ටික සේරම නැතුව හිස් බැල්මකින් ලෝකෙ දිහා බලන්නේ රහතන් වහන්සේ අන්න ඉස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. අන්න ඒ බැල්ම මේ සේරම මේ විදිහට තියෙද්දිම තමන්ගේ මේ සිතුවිලි තමන් තමන් මේ සිතු මේ මේ ඇත්ත දකිනකොට මේ මේවට අයිතිය නැති වෙනවා. මේවට ප්‍රාණවත් බවක් නැති වෙනවා. මේවට තියෙන වටිනාකම දිය වෙලා යනවා. අන නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධය කියන්නේ ඒක. මේ හරේ නැති වෙනවා. මේවට තියෙන ඇල්ම නැති වෙනවා. මේක විරාගයට එනවා. අන්න ඒ සත්‍ය දකින තැන ඒ සත්‍ය දකින තැන මැජික් වල මැජික් එළියක එළියට එනවා. එතකොට මැජික් එකට අපි මායාවට කොටු වෙන්නේ නැහැ. එතකොට අන්න එතන මේ සත්‍ය දකින තාක් වෙන්නේ යථාභූත ඥානය කියන්නේ මේ යථාභූතව දකිනවා. මේක භූත වෙන හැටි, සම්භූත වෙන හැටි, හැදෙන හැටි දකිනවා. ඒ දකින ඒ ඒ එන අරමුණයි මේ සිත කියන්නේ මේ මොකක්වත් නෙමෙයි මේ ස්පාක් එක මේ අරමුණ. මේ හැම මොහොතම ස්පාක් වෙවි දඟලන බෝලයක් මේ. එහෙමයි. සද්දට ස්පාක් වෙනවා, වර්ණට ස්පාක් වෙනවා, ගඳට ස්පාක් වෙනවා, රසට ස්පාක් වෙනවා, ස්පාක් වුණු ඒවත් නැවත ස්පාක් කරනවා. මේක ගිනි වලල්ලක් වගේ කරකිනවා. ඒ කියන්නේ සංඛාර ගිනි වලල්ලකට උපමා කරන්නේ. කද රූපමන් කියලා ගන්නෙත් ඒකනේ කස කඳකට මේක මුකුත් නැති බවනේ අන්තිමට වෙන්නේ. ඒ මායාවක්නේ. ඒ කියන්නේ සංඛාර කියන්නේ මායාව. ඒ කියන්නේ හොඳට බලන්න මේ සංඛාර බලන්න මේ මේ මේ එක සිතක් අපි බැලුවොත් එක අරමුණක් අපි බැලුවොත් අපිට මේ අර අඹ ගහේ කොළ ඔක්කොම දැක්කා වෙනවනේ එක කොළයක නාරටි විඤ්ඤාසය දැක්කොත්. අනේ ඒකම තමයි මේ එක සිතක් අපි හැදෙන හැටි දැක්කොත් අපිට අපිට පේනවා මේ මේ එන අරමුණ. මේ අරමුණ ඇත්ත දැක්කහම පේනවා ඒ අරමුණේ එහෙම දෙයක් නැති බව. ඒ අරමුණම නිෂ්පභා වෙනවා. අපිටම නිමිත්ත කියලා. දැන් සිතට දැන් මේ මොහොතේ අපි අපි S2 ඇරියොත් අපිට පේනවා බිත්තියක්. ඒක බිත්තියක් කියලා එකක් නැහැ. එතන තියෙන ගල්වල තිනිති පේන්නේ නැහැ අපිට. එතන මහ භූත අපිට පේන්නේ නැහැ. අපිට අර පරණ මතකේ එන්නේ සද්දේ. ඒතර ඇහැට ආවේ වර්ණයක්. මේ ඇවිල්ලා තියෙන શબ્දයක් පැත්තකින්. මෙන්න මේ මෙන්න මේකව එක සිතක දකින්න එක තමයි ගිනි බෝලේ දකින්නේ. මේ මේ එන එන සේරම එකට කැරකිලා තමයි අද අපි දෙයක් හදාගෙන. ගිනි වලල්ලක් හදාගෙන. ඉතින් අපිට අද තුන් කාලයක් තියෙනවා ඊයේ එනකොටත් මේ පොත තිබුණා හෙට එනවත් මේ පොත තියෙනවා අදත් තියෙනවා ආත්මෙකුත් තියෙනවා නෑ අත්‍තරම් බැලුවොත් පොත කියලා දෙයක් නැති වෙනකොට ආත්මයක්වත් නැහැ එහෙම තුන් කාලෙකුත් හම්බුෙත් නැහැ එතකොට එතනම මේ තමයි අත්‍තරම් බුදුන් වහන්සේ මේ Nirodhe පෙන්නන්නේ ඒක මේ ක්ෂණික සිතක උදේවැය දකින්නවා කියන්නේ ඒකට ඇති වෙන නැති වෙන ස්වභාවය සත්‍ය දකින්න ඕනේ. ඒක මහා ගැඹුරට යන්න ඕනේ. ඒ ඒ ඒ ධම්මටි ඥානෙ තියෙන්න ඕනේ. ඒ යථාභූත ඥානෙ නැතුව, ඒ දර්ශන අවබෝධය නැතුව, දර්ශනේ ඒ සත්‍ය දකින්න බෑ. මේ සිතට එන අරමුණ දකින්නවා කියලා මේ කෙනෙක් මුකුත්ම බුද්ධ ධර්මයක්වත් මේ මුකුත්ම නොදැන මේ නිකම් මේ එන එන එක දැක්කා කියලා ඒක තවත් එක් සමත භාවනාවක් වගේ සමාධියක් ඇති වෙනවා මිසක් නිවන් දකින්නේ නැහැ. මේ අතහබුත ඥානය නැතුව කිසි කෙනෙක්ට මේක මේ ආත්මීය මම හැදෙන එතනින් මිදෙන්න බෑ. ඒ කියන්නේ යමෙක් මේ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන මේ ආශ්‍රව කෙලෙස් ෂය වෙන්නේ ආත්ම දෘෂ්ටිය බිඳිලා යන තැනයි. ඒ කියන්නේ මේ මේ දකින අරමුණෙන් පිට ආත්ම දෘෂ්ටියකුත් නැහැ ආත්මිකුත් නැහැ. මේ දකින අරමුණේ සත්‍ය වීමමයි Taman හැදෙන්නේ. මේ පොත කියන දේ තියනවා කියන්නේ තියනවා නම් ඒ තියෙන්නේ ඒ මගේ දෙයක් තියෙන එතකොට ඒක කාගේද? ඒක මගේ. ඒක තියෙන තැන මෙතන මම ඉන්නේ. එතන තියෙන තැන එතන මගේ දෙයක් වෙන්නේ. එතකොට මෙතන මම ඉන්නේ ඒක දකින මම ඉන්නේ. ඒක දකින මම හැදෙන ඒක තිබ්බොත් විතරයි. ඒක නැත්තම් දකින කෙනා නැහැ. ඒකයි මෙතන නේතම්මම නේසවමස්මි නමේසෝ අත්ත මම මගේ මගේ ආත්මේ මේවා නිකන් කවියක් නෙමෙයි මේවා අවබෝධ කරන්න ඕනේ. මේක ඥාණයෙන් අවබෝධ කරන්න ඕනේ. මේක මේක මේක ඇත්තටම මහා ප්‍රඥාවට අසු වෙන්න ඕනේ. මේ දැකීම තුළ සිතයි නැති වෙන්නේ. සිත මේ මේ මේ මේ සිත